ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවට ආරම්භය ලබා ගැනීම සඳහා ශිළුමු දෙනා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ තමේනම් ඒවං වදෙය්‍යුං ඉදානි අම්බෝ පුරිස හිමං ශුඤ්ඤං ගාමං චෝරඝාත චෝරං ගාම ඝාතකම් පවිසෙත්‍ති යං තේ අම්බෝ පුරිස කරණීයං තං කරෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ਸਰවතන්නාංශයේ විසින් ඇඳලා පෙන්වන චිත්‍රේ නැත්නම් චිත්‍රපටියේ අවස්ථා කීපයක් දැන් පහු කරලා තියෙන්නේ ඒක හැටියට හතර මහා ආශිවිෂ නයින්ගෙන් ඝෝර විෂ උග්‍ර විෂ නයින්ගෙන් සහ ඉරගෙදරින් පැනලා යන මේ පුරුෂයා අඹාගෙන එනවා ඒ යාළු මිත්‍ර පස් දෙනෙක් රාජපුරුෂයන් උටි ඒ අයගේ අඳුරකම නොසලකා දිගටම අර හතර මහ භූතයන්ගෙන් ගලවගත්ත ගැළපුම විමුක්තිය සලකලා ඉදිරියටම යන්නේ කියලා දෙවෙනි මතාවටත් කල්යම් සත්පුරුෂ උපදෙස් දෙනවා මේ පුරුෂයා ඒ බව වචනේ පරිසමාප්තාර්ථයෙන්ම උපදේශයේ සලකලා ඉදිරියට යනකොට රජුරෝ පැලිකෙලියේ පටන් තමන් එක්ක හැදිච්ච හොඳ මිත්‍රයෙක් කඩුවක් අතර දීලා එයාට උපක්‍රමයේ කියන කොහොම හරි කියලා යාළුකමින් මිත්‍රකමෙන් මෙයා වළක්වගෙන ඉසකසාදාන්නේ කියලා. එතකොටත් කල්යාණ සත්පුරුෂයයිල කියනවා ඔය යාළු මිත්‍රෙක් වශයෙන් පැමිණෙන්නේ හතුරෙක්. නිසා හතුරා මිත්‍රෙක් වශයෙන් හඳුනා ගන්න එපා කියලා ගැලවිලා යන්නේ කියලා. ඉතින් මේ විදිහට පලා යන මේ පුරුෂයාට අතහැරමන ලද ශූන්‍ය ගමක් හමු වෙනවා. ඉතින් ඒකට ගිහිල්ලා අර හතර මහා ධාතුන්ගෙන් බය පංච උපාදානස්කන්ධ බය එහෙම නැත්නම් අර වැලිකෙලියේ පටන් මිත්‍රයේ ස්වරූපෙන් ඉදිරිපත් වෙන ඒ නන්දි රාගයේ බයෙන් තොර වුණාට ඊට පස්සේ තියෙන තද අනිශ්චිත බවක් තද කුකුසක් කුහුලක් මේ ගමේ කවුරුත් නැහැ පිපිසෙන පිපිසෙනගේ මොනවත් නැහැ බලන බලන වාජනයේ කැමක්වත් වීමක්වත් මොනවත් නැහැ ඉතින් ඒක අපි දැනගත්තේ ඒ පුද්ගලයාගේ පරයක් භාවනාවක ඉඳලා හතර මහා ධාතුන් වශයෙන් වායෝ කොටබ්බ ධාතුවෙන් පටන් අරගෙන මේ ධාතුන් පිළිබඳව අවබෝධයක් ඇති කරන ධාතු සමනයකටපත් කරලා ඒ ලැබිච්ච ශාන්තිදායක తত্ত্বය යටතේදී මේ රූප වේදනා සංඥා සංඛාර කියන ඒ කිසිම ද්‍රේකට නොඇලී ඒ දේවල් විතරක් නෙවෙයි ඒ දේවල් නැති කිරීම සඳහා තන වඩා ගන්නාලද ශ්‍රද්ධා විරිය සමාධි ප්‍රඥා කියනා වූ මේ පංච ඉන්ද්‍රිය ධර්ම වලටවත් දැඩි ආශාවක් ඇති කරගන්න නැතුව උපාදාන කරන්නේ නැතුව ඉදිරියට යනකොට එයාට මේ නන්දිය කියලා ඒ තමන්ගේ ගුණවන්තකම නැත්නම් සිල්වන්තකම සමාධිවන්තකම ආදී මේ දේවල් අත් බැඳීම ඇති වෙන්න පුළුවන්. ඒකට කාම වස්තු නෙවෙයි කාම ගුණයක් නෙවෙයි නමුත් මේ ගමනේදී හම් වෙච්ච සෝබන චෛතසික ටික එව්වටවත් නන්දියක් පහල කර නොගත්තට පස්සේ තමයි එයාට මිත්‍ය ගමනට තිබිච්ච ගැම්ම යවය ඉදිරි බලාගෙන යන තියෙන පරිවේෂණ තෘෂ්ණාව මොට වෙන්න පටන් ගන්නවා. මොකද කර්ම ලෝකයෙන් අයින් වෙලා සද්ධාජීන්ගේ ධර්ම වඩනකොට එල්ලයක් තිබුණා යාට. මේ එල්ලෙට ළඟා වීම සඳහා සැලසුම් සහිතව පහර දෙන්න පුළුවන්. දැන් ඒ එල්ලේකට ලබා ගන්න ලද සද්ධා විදිය සති සමාධි ප්‍රඥා කියන ඒවා පිළිබඳවත් නන්දි රාගයක් ඇති කරගන්න නැති වෙනකොට රාග තෘෂ්ණා නැති වෙනකොට පරිේශන තෘෂ්ණාව බහැල යනවා. පරිේශන තෘෂ්ණාව කියලා කියන්නේ දැන් හොඳ නෑ හොඳ දෙයක් මත්තර තියෙයි කියන බලාපොරොත්තු තියෙන තාක්කල් පරිශන තෘෂ්ණාව තියෙනවා. දැන් මෙතනදී ඒ කුෂයට ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ මේකයි කියලා අල්ලන්න දෙයක් නැත්නම් ආමිෂ දෙයක් නැත්නම් නිර්ආමිෂ දෙයක් නැති වෙනකොට අර පවේෂණ තෘෂ්ණාවේ හේබාන ගතියක් පවේෂණ තෘෂ්ණාව බොඳ වෙන ගතියක් විරංජන වෙන ගතියක් එනවා ඒ වෙනදී භාවනා ජීවිතයේදී එක එකනාට එක එක පැතිකඩවලින් සිද්ධ වෙනවා. හොඳට අර පරියන්කේ ඇති කරගත්ත සතිය යොදවලා ඒකන සක්මනත් සක්මනත් ආර්ථක කරගෙන සක්මනත් ඉක්මවලා එදිනදා ජීවිතයේ කටයුතු දක්වාම මේ සත්‍ය වල තියෙන කෞශල්‍ය ගතිය කුසලතාවය යොදන්න ගත්තොත් එයා රූපයක් දකිනකොටම ඉස්සර පස්සර නොවි නෙවෙයි සමාධි ඉස්සර පස්සර වෙලා හරි දැන් මම රූප දකිනවා කියන එක ශබ්ද ඇහිමේ වෙකල අඳුර ගන්න පුළුවන් වෙනවා එයාට. ඒකෙන් අදහස් කරන්නේ මං දැන් සම්බන්ධ වෙලා තියෙන ඇහැටයි කනට නෙවෙයි මේ ඇහැ පිනවන්නේ ඇහැ කුප්පන්නේ ඇහැ ඔද්ද ඔද්දල් කරන්නේ රූප ධර්ම වලින් ඒ තමයි මේ ඉන්නේ ඇහැසා රූප කියන ලෝකේ බව දන්නවා යම් වෙලාවක කන සහ ශබ්දවලට විඥානය මාරු වෙච්ච ගමන් එයා ඒ වගේම දන්නවා මම ඉන්නේ ශබ්දෙක කියලා. නැත්නම් මම අසන්නෙක් බව දන්නවා. ඊට පස්සේ නායෙන් දිවෙන් කයෙන් පණිවිඩ සිද්ධ වෙනකොට මේක ගාහනද්්වාරයේ මේක ජීවහද්්වාරය මේක කායද්්වාරය කියලා ඉතාම ශීක්‍රමේව සිද්ධ වෙනවා තමයි වරින් වර වරින් වර දක්ෂකම් නැති වෙනවා පහළ වෙනකොටම අඳුර ගන්න. දැන් මේ ඇහි තිබුණ හිතන හයට ගියා. නාහිතුන් එක දිවට ගියා. නැත්තම් ආය ඇහැට ගියා. ආය කයට ගියා. ඒක බොහොම ශීක්‍රෙන් දුවනවා නමුත් එයා ඒ යන්නේ අන්තන අල්ලා ගැනීමේ දක්ෂතාවය එනකොට ඒ දක්ෂතාවයේදී දියුණු වෙනකොට ඉස්සලක දක්ෂකම අල්ලන්න ඒක දියුණු වෙනකොට ඒ ඇහැට ගියාම පේන්නේ රූපය රූපය අභිරමණය කළොත් ඊ ගාවට පහළ වෙන හිත අල්ලගන්න පමණයි රූපය අභිරමණය නොකර යාන්ත්‍රණය දිහා බලන්නේ කියොත් විඥානයේ ඉංග්‍රීසි පණින හැටි අර රූපාභිරමණය කරන්න පමා වෙන්න බෑ. ඒ නිසා එයා බලන්නේ දැන් චිත්‍රපටිය නෙවෙයි ප්‍රොජෙක්ටර් එක දිහා. මේ රූප කොහොමද විකාශය කරන්නේ? වාගෙන් ශෝකාන්ත දුක්ඛාන්ත වෙන්නේ කොහොමද? එක ජවනිකාවෙන් එක ජවනිකාවට කතාවක් හැදෙන්නේ කොහොමද කියන එක නෙවෙයි. එයා හැරිලා බලනවා මේ රූප ප්‍රක්ෂේපණය වෙන හැටි. නැත්නම් මේ රූප හැට සම්බන්ධ වෙච්චාම මනාපේ අමනාපේ පහළ වෙන හැටි නැත්නම් මේ මනාපේ අමනාපේ පහළ වෙන හේකව දන්නවා ඒ වාග්ම දැනගන්නවා ඊ ගාව චිත්තක්ෂණය මිච්ඡර රස විඳ විඳ හිතට හිත නහයට පනින්න පුළුවන් ජීවිත පනින්න පුළුවන් කයට පනින්න පුළුවන් කනට යන්න පුළුවන් මේකෙම ඉන්න පුළුවන් ඉතින් ඊ ගාව චිත්තක්ෂණය පිළිබඳ අවදිය ප්‍රමාදය සතිය කියන කෙනා කියලා කියන්නේ දැනට මේ පෙනෙන රූපේ බැසගෙන läගගෙන ඒක ආඩම්බර වෙන ආඩම්බර කතා කරන කෙනෙක් නෙවෙයි ඒකේ ඒ තියෙන läග ගැනීම බැස ගැනීම ඒව පිළිපද ආඩම්බර කතා කිරීම කෙලෙසයකට බර බවත් ඊ ගාවට එන චිත්තක්ෂණේ සම්පූර්ණ සතියට ලැස්සලා ඉඳන මේ දකින්න දේ අන්තර්ගතය අභිරමණය කෙරෙන්නේ ඒකත් මහ පාළු දෙයක් ඊට පස්සේ පහළ වෙන කොතනක හරි හිත එන්නකොටම පුළුවන් තරම් අල්ලන්න උත්සාහ කරනවා මේ නිසා මේ පුද්ගලයාට ඒ ලෝකයේ දේවල් වල මෙතෙක් කල තිබුණ මේ ආස්වාද ජනක ගතිය අභිරමණය කරන ගතිය ඒව ගැන පූජාන කතා කියන ගතිය අන්ධහර පාන ගතිය ඒව මගේ කියන ගතිය ටික ටික බුරුල් වෙන්න පටන් ගන්නවා මේ බුරුල් වීම නිසා පුද්ගලයාට තේරෙනවා මම දැන් රිමෝට් කන්ට්‍රෝල් එකකින් පාවිච්චි කරන මැෂින් එකක් වගේ නෙවෙයි. හිත මෙහෙයනකොට මෙහෙයනකොට ඒක ටිකක් දුරට ඒ අනුව තේරුම් ගන්න පුළුවන්. ඒ බාහිර පුද්ගලෙකුට තේරෙනවා මෙයා යමකට läගගෙන ඇබ්බැහි වෙලා අභිරමණය කරන ගතිය ඉස්සර තරම් ඇලෙන ලුණු ගතිය නෑ කියලා. බොහොම හිමීට මේක තීත්ව වෙන්නේ. නමුත් භාවනා නොකරන අබෞද්ධයෙකුට පොඩි දරුවෙකුට පවා තේරෙනවා ඒ පුදුලා ඉස්සර වගේ දේවල් වලට ඇබ්බැහිනවා. ඇලිගලි වාසය කරනවා. ආලිංගනය කරනවා. යන ගතිය තියෙනවා ගිහිල්ලා ටික වේලාවකින් බඩගිරිච්ච මිනිසෙක් වගේ ආපහු එනවා. මෙන්න මේ අවස්ථාවේදී රසාස්වාදය දෙකට බැහැකට මම මාගේ කියන කරන රසාස්වාදේ නැතුව නෙවෙයි නමුත් ඒ පුද්ගලයාට තේරෙනවා මේක තමයි කොක්ක කියලා මේ හරහා තමයි කෙලෙස් වැඩ කරන්නේ මේ හරහා තමයි කර්ම රැස් වෙන්නේ ඒ නිසා ඒ ආස්වාදයේ සිද්ධ වෙන්න ඇරලා ඒ ආස්වාදයේ දිහා බලනින්න ගියාම අභිරමණය කරේ නැත්තම් ආස්වාදේ විවරණ වෙන්න පටන් ගන්නවා ඒ නිසා බලන රූපය ඉස්සර වගේ නෙමෙයි බොහෝම ඉක්මනට ඒක වෙනස් වෙන සුළු විරංජනීය වෙන සුළු අභිරමණය කරන දෙයක් නැති සුළු තත්ත්වයටපත් වෙනවා ඒ වගේම Tamange ඒ කොච්චර අභිරමණය කරන හෝ අමනාප කරන හිතක් තිබුණා ඊ ගාවට පහළ වෙන හිත වෙනුවෙන් නැවුම් ගතියකුත් තියෙනවා අරකෙන් තිබිච්ච මෙත්තෙහි ගතිය වෙනුවට නැවුම් ගතියක් තියෙනවා ඒකත් අබිරමණයකට යන්න ඉඩ තියෙනවා ද්වේෂයකට යන්න ඉඩ තියෙනවා ඒක දිගට වැඩිපුර යන්නේ නැති වෙන්න මේ සතිය ක්‍රියාත්මක වෙනකොට ඇතුළත බාහිර කරන පිටපත කෙනෙකුට හෝ Tamanda හෝ තීරණ පටන් අර ගන්නවා ඒ රසාස්වාදී අඩු වෙන ගතිය ඉතින් ඒක භාවනාවේදී පසුකාලීන ආචාර්යවරු මේ රේඛීය ක්‍රමයට පෙන්වන වෙලාවේදී නිර්වින්දනය කියන වචනේ පාවිච්චි කරේ. ඉසර වින්දනය ආස්වාදයේ දිගේ ගිය කෙනා වින්දනය ආස්වාදයේ සිටින යාන්ත්‍රණය දිහා බලනකොට කොහොමද මේ දන්නේත් නැති මම සැලසුම් කරපොත් නැති මට පාලනයකුත් නැති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ දේවල් ඇහ කන දිව නාසය කය මන නතු කරගෙන අනිත් දේවල් යටපත් කරගෙන එහිම මනෝලෝකයක් හදාගන්න. මේක හීනේ ඉන්න කෙනෙක් හීනේ අභිරමණය කරනවා කියන මම මෙතෙක් කල් අභිරමණය කරගෙන හිටියා. දැන් න්යායයට අභියෝග කරනවා මේක අභිරමණය කරන්න තරම් නිත්‍ය දෙයක්ද? මේක අභිරමණය කරන්න තරම් සුඛ දෙයක්ද? මේක අභිරමණය කරන්න තරම් සුබ දෙයක්ද? මේක අභිරමණය කරන්න තරම් ආත්ම සාරයක් මේකේ තියෙනවද කියලා බැලුවොත් නෑ කියන පැත්තෙන් බැලුවොත් මේකේ බොල් බව තේරෙන පටන් ගන්නවා. මේකේ පුෂ්පව තේරෙන පටන් ගන්නවා. මේකේ කෝඹේ තේරෙන පටන් ගන්නවා. පිටින් ආලෝපන සින් පින්තාර කරලද ඇතුළ හිස් දේවල් නේද මේ රූප ආස්වාදේ කියලා කියන්නේ සද්ද ආස්වාදේ කියලා කියන්නේ නැතුව නෙවෙයි නමතර හිතෙන් මේකට තිබුණු ආලවට්ටම් නැමිල්ල රසාස්වාදනය අගේ ආඩම්බරය අඩු වෙච්ච ගමන් යථා ස්වરૂපයේ පේනකොට පේනවා මේක කොච්චර කණ්ඩ ඕනකමකට කබර ගෝයා තල ගෝයා කරගැනීමක් වෙනවද දැන් කබර ගෝයා කබර ගෝයා වශයෙන් බලනකොට පේන්න පටන් අර ගන්නවා අර හිත ගියතන ආදර රජ මාලිගාව සෑදී තමන්ට රස විදියට පැමති විදියට බලන්න ඕන ඕන කත දෙයකට වටිනාකම් පෙන්වන්න පුළුවන් ඕනේ වටිනා දෙයක් නොවටිනා විදිහට දැක් ගන්න පුළුවන්. ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා මේ වගේ පාලනයකින් තොරව න්‍යාය පත්‍රකින් තොරව ඇහෙන් කනට කනින් නාසයට දිවට කයට මනට පැනපැන ඉන්න මේ හිත සාමාන්‍යයෙන් ඒ පුද්ගලයාගේ දැනුම ඇතුව හෝ නැතුව කෝකටද හිත යන්නේ කියන එක ඊගා චිත්තක්ෂණේ කෝකටද හිත යන්නේ කියන එක ලෝකෙ සිද්ධ වෙන්නේ කාරණා පහක් අනුව කියලා. ඒ කාරණා පහ දැනට අපේ පෞද්ගලිකත්වයේ තුල ගැඹුරු තැන්පත් වෙලා තියෙනවා. ඒ නිසා සිද්ධිය එනකොටම අපිට විකල්පයක් නොදී ඒ රුචි දෙයට පාට ඇදලා යනවා. කාන්දමක් දිහාවට යකඩයක් ඇදලා යනවා. ඒතකොට කාන්දමන් දිහාවට ඇලුමිනියම් කැල්ලක් ඇදලා යන්නේ ලී කැල්ලක් ඇදලා යන්නේ පිත්තල කැල්ලක් ඇදලා යන්නේ තඹ කැල්ලක් ඇදලා යන්නේ ඇදලා යන්නෙම චකරපල මේ ඇදලා යාම සම්බන්ධයෙන් කරුණු පහක් විශේෂ හොඳටම සූත්‍ර විස්තර වෙන්නේ චංකි සූත්‍රයේදී සර්වචන්දේ මතක් කරනවා සද්ධාව මේකට එකක් ඒ ශ්‍රද්ධාවෙන් පිළිගත්ත දේවල් හිතේ මෙච්චර ඇටුවම් බහගෙන තියෙනවා. ඒ ශ්‍රද්ධාවට අයිති නැති දේවල් හිත අදින්න ගිය ගමන් අපිට මේ අන්‍යාගම් වල නම් කියනවා ඒව හෙරටික්ස් කියලා ඒව අදහන්න යන්න බෑ ඒකට දෙයන්නාචේ විරුද්ධ වෙනවා ඒ නිසා අනවශ්‍ය දේවල් අහන්න බලන්න යන්න එපයි කියලා. ඒකට බෞද්ධ දෙමව්පියෝ කියනවා අනිකාංග වල පොත් කියවන්න යන්න එපා. ඒව ඒවා ආගම් කියලා කියන්නේ. ආගමට බැඳෙයි. බුද්ධ ආගම තමයි ඉගෙන ගන්න එක සම්‍යක් දෘෂ්ටි කියලා අපි ශ්‍රද්ධාව ගත්තේ ශ්‍රද්ධාව සීමිත ප්‍රමණයක ශ්‍රද්ධා කරන අතර විශාල ප්‍රදේශයක් ප්‍රතික්ෂේප කරනවා ඒ වගේ සත්‍ය නෑ කියලා. ඉතින් මේ ශ්‍රද්ධාව අපි පුරුදු වෙනකොට ටික කාලයක් අපිට ඇහෙන, පේන, දකින ඕ දේවල් වල ශ්‍රද්ධාව දනවනදී ශ්‍රද්ධාව උනන්දු කරන දෙයට ඉබේම හිත යනවා. ඒ ශ්‍රද්ධාවන්තය ඒක නඹුවක් විදිහට සලකනවා. දැන් මම අශ්‍රද්ධාවට යන්නේම නැහැ. යන්නේ ශ්‍රද්ධාවන්ත දේවල් වලට විතරයි. කලක්න ශ්‍රද්ධාව සුදු පාටයි. ශ්‍රද්ධා නොකළු දේවල් කළු පාට විදියට. එහෙම නැත්නම් අපි ළඟ තියෙන අරුචි අරුචි කියලා දෙයක්. ඒ කම්මගේ එක තාත්තගේ දරුවගේ වුණත් කැම මේකෙදී කට්ටිය විවිධ එළවලු වලට කැමති. රස පැණි කාට කැමති අය ඉන්න. ඉන්නවා මිරිස් රහට කැමති අය ඉන්නවා ඇඹුල් රහට කැමති අය ඉන්නවා ඉතින් එයා රුචි වෙනු තමයි යන්නේ ඒ නිසා එක මම තමයි උයන්නේ එක දරුවෙක් එක දෙයකට රුචි තව දරුවෙක් තව දෙයකට රුචි ඒ වගේ මේ ලෝකය කියලා කියන්නේ බුෆේ ඩයට් එකක් නා ඇටෝමේෂයක් නා ඒක ඔක්කොම දේවල් තියෙනවා නමුත් අපි කාලා ඉවරලා ආවට පස්සේ අපිට අපේ රුචි දේ තිබුණා නැහැ කියන එක ඇර අනිත් දේවල් තිබුණාද නැද්ද කියලාවත් අපිට මතකයක් නැහැ මොකද අපේ කන නාසය දිව කය ඒක තමයි යොමුලා තියෙන්නේ. එනිසා මේ යන්නේ ඉස්සෙල්ලත් ඒකම රුචිය, කන කොටත් ඒකම රුචිය, එන ආවට පස්සේ නටත් රුචිය. වෙන කෙනෙක් ගැන ඒ කැම්මේෂ ගැන Taman රුචි කරන්නේ නැති දෙයක් තියක් තිබිලා අගේ ආඩම්බර කරන කතාවක් ඇහෙන්නේ නැහැ අපිට. අපිට ඇහෙන්නේ මම රුචි කරන දේම රුචි කරන කෙනෙක් ඒක කාලේ ඒ කැම්මේෂ හොඳයි කියනවා නම් අපිට හැඟීමක් එන මේ මනුස්සයා හරියටම තේරිලා තියෙනවා. හැබැයි දන්නේ නැහැ ඒ සම්බන්ධතාවයේ සංනිවේදයේ සිද්ධ වෙන රුචියදී. ඒ වගේම අපි ළඟ තියෙන අනුස්සවය කියලා එකක්. අනුස්සවය කියලා කියන්නේ පොතේ දැනුම. ආචාර්ය પરම්පරාවෙන් අම්මගෙන් තාත්තගෙන් අපි ඇහිච්ච දේ දන්නවා. අපි දන්න දේ අනුව තෝරනවා. ඒ නිසා දන්නේ දෙයක් තිබුණොත් ඒක නශක කරනවා. දැනීම අපි තෝරන්නේ රුචි රුචිය සත්‍තාව වගේම අනුස්සති මේ පොතේ කියලා තියෙන මේක හොඳයි කියලා ඒක හොඳයි ඒ වගේම ආකාර පරිවිතක් කියලා එකක් තියෙනවා තරක කළා දිනන්න පුළුවන් එක හරි තමන් කරන තරකෙන් දිනන එක හරි පරදින එක අතාරිනවා අනිතික දිට්ඨිය දෘෂ්ටිගත ඉතින් සර්වඥාන්ති පෙන්ලා දෙන ලෝකෙම ඕනම කෙනෙක් විවිධාංගීකරණය වෙච්චි විකල්ප විචල්්‍යතා රාශියක් හම් වෙනකොට ඒක න හරියට මේකට ඇදිලා යන්නේ ඒ ශ්‍රද්ධාවට රුචියට අනුස්සවයට ආකාර පරිවිතක්කේට සහ දිට්ඨිනි ඥානකන්ති කියන මේ පහට නමුත් අන්තිමට ඒ බුද්ධිලට පෙන්නේ කොහෙන් හරි තමන් හිතන්නේ මෙහෙ වුණා එතෙන්ද ගියා මොකක් කනුව ගියාද කියලා දන්නේ ඒක නිසා තරුණ වයසේදී එක පිළිවෙලමේ එක ගැන්ඩනුවට කැමැත්තක් ඇති වෙනවා සංසාරගත වූ මොකක් හරි ක්‍රමයකට. ඒකට තව කෙනෙකුට හිතා ගන්න බෑ. මේ මානසික ජීවිතය නසා ගන්න වට්ටමට මේ ස්ත්‍රියට ප්‍රිය කරනවා. අනිත් කෙනාට රුචියක් නැහැ. ඒකම එක කාන්තාවට එක පුරුෂයෙකුට බැඳීමක් කරනවා. එයාට ඒක පේන්නේ හිත ගිය තැන ආදරජ මාලිගාව තමයි. ඒත් වෙන කෙනෙකුට හිතා ගන්න බෑ ඇයි මේක උනේ කියලා. මෙන්න මේ කටයුත්තේදී එයා දන්නේත් නෑ ළඟින් ඇසුරු කරන කාරණයක් දන්නේත් නෑ මේ කාරණා පහ යටිපහුව වෙලා තියෙනවා. ඒ කාරණා පහ අපිට ඉස්සලා ඉස්සරහට පැනලා. එක එක දේවල් එක්ක සම්බන්ධතාවය ඇති කරනවා. ඒ මේකට තමයි මේ වෙනකන් කවුරක්වත් අභියෝග කරලා නැහැ. මේ කාරණා පහෙන් පිට දේවල් තේරීමේදී ක්‍රියාත්මක වෙන ਵਿਚාරය. මේ කාරණා පහ පෙන්නලා සර්වචනන්සේ කියනවා විශේෂයෙන් මේ සාකච්ඡාව යන්නේ හොඳටම ත්‍රිවේදයේ දන්න තාම ලාබාල බ්‍රාහ්මණ තරුණෙක් එක්ක 500ක් ඉන්නවා වැඩිමහල් බ්‍රාහ්මණයෝ සාක්කියට ඒ කට්ටිය අභියෝග කරන්නේ නැහැ මේ තරුණයා අභියෝග කරන්නේත් නැහැ. බොහොම ලස්සනට ඒක සර්වඥාන්සේ පෙන්ලා දෙනවා. ඒකල කියනවා මම ඔබට එකක් කියන්නම්. ඔබ ඔබේ සද්ධාවට මේක තෝරගන්න බව හැබෑව. නමුත් සද්ධාවේ හිල් දෙකක් තියෙනවා. අඩුපාඩුකම් දෙකක් තියෙනවා. මදි පුංචිකම් දෙකක් තියෙනවා. මොකද සද්ධාවෙන් ඔබ ගත්ත දේ තුළ සත්‍ය නොති වෙන්නේ ඉඩ තියෙනවා. ඔබ සද්ධාව නැහැ කියලා ප්‍රතික්ෂේප දෙයක් කරපු දේ තුළ සත්‍ය තියෙටි ඉඩ තියෙනවා. එතම ශ්‍රද්ධාව දිගේම නැන්නේ ඔබට කවදාව සත්‍ය හමුන වෙන්නේ ඉඳී තියෙනවා මොකද ශ්‍රද්ධාවෙන් බාරගත්ත සුළු ප්‍රදේශවල සත්‍ය නෑ ශ්‍රද්ධාව නෑ කියලා ප්‍රතික්ෂේප දෙයක් කරපතර සත්‍ය තියෙනවා ඒ වගේම රුචියල්කම් දෙකක් ඔබ කොහොමවත් අඳ බාල කරනවා ඔබ අඳ බාල කරන රුචියල්කම් තෝරගන්න දේ තුළ සත්‍ය නොතිබෙන්නේ ඉඳී තියෙනවා මගේ රුචි කෑම රුචි වාහනේ රුචි සංගීතය රුචි නළුවා රුචි ගොඩාක් අපිට ඒ තුල සත්‍ය නොතිබෙන්නේ තියෙනවා උඹ රුචි නැහැ කියලා විශ්ින් කරන කාලය තුල සත්‍ය තියෙන්නේ තියෙනවා ඒකම අනුස්සතියෙන් අහප කොටසක් උඹ ළඟ තියෙනවා මේක නම් සත්‍යයි මේක හොඳයි අර මේක. ඒත් ඔබ තුල සත්‍ය නැති වෙන්නේ තියෙනවා. ඔබ අහපු නැති දන්නේ නැති දේ තුල සත්‍ය තියෙන ඉඩ තියෙනවා. ඒ වගේම තර්කයෙන් දිනන එක තුල ඇත්ත වශයෙන් කියන කඩක සත්‍ය නෑ. තර්කේ කියන සත්‍ය සම්බන්ධ දෙයක් නෙවෙයි. ඒක ගහපා දීමට විතර සම්බන්ධ වෙන්නේ සත්‍යයෙන් තර්කයෙන් පරදින දේ තුල සත්‍ය තියෙන ඉඩ තියෙනවා. ඔබ දෘෂ්ටි වශයෙන් අල්ලාගත්ත බදාගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. ඔබ මිත්‍යා දෘෂ්ටි කියලා විසිකරපු දේ තුල සත්‍ය තියෙන ඉඩ තියෙනවා. මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. ඉතින් අටුවාචාර්ය වහන්සේලා මේකදී පොඩි පක්ෂග්‍රාහී අර්ථකථනයක් දෙනවා. ඔය ශ්‍රද්ධාව කියන්නේ බෞද්ධ ශ්‍රද්ධාව නෙවෙයි අනික් ශ්‍රද්ධාවල්. ඔය රුචිය කියලා කියන්නේ බෞද්ධ රුචිය නෙවෙයි අනික් රුචි වලට අනික් සුතමේ ඥාන වලට අනිකුත් තර්ක වලට අනිකුත් දිට්ඨි වලට කියලා නම් සර්වඥන්සේ කිසිසේත්ම මායින් කරන්නේ නැහැ. බෞද්ධයා තුළ තියෙන ශ්‍රද්ධාව අන්ධ එකක් වෙන්න පුළුවන් අමූලික එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒක තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන් ඒකට දර්ශනින් ඉවත් කරන දේ තුළ සත්‍ය තියෙනවා ඒ නිසා අපි දීයති චිත්තක්ෂණයක රූප බලන්නේ පාටපත් වෙනකොට ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැත්නම් කන නාසය දිව කය ප්‍රතික්ෂේප කරලා රූපෙම රැඳී හිටින්න නම් එක්ක එතන ශ්‍රද්ධාව තියෙනවා එක්ක රුචිය තියෙනවා එක්කෝ ආකාර මේ අනුසකී කියන නැත්නම් ආකාර පරිවිතෙක් කියන නැත්නම් අපි දික්කිට යන්න ඕනේ. මෙතන මේ තියෙන රුචියද ශ්‍රද්ධාවද අනුස්සතියද ආකාර පරිවිතක්කේද දික්කියද කියලා දැනගන්න නම් මේ බලපු දේ අභිරමණය කරන මත්තේ චිතට ඒක කරන්න බෑ. ඇයි මේ අනිකුත් දේවල් ප්‍රතික්ෂේප කරගෙන මේ දර්ශනයම මම රැඳිලා ඉන්නේ කියලා බලන්න නම් බලන දර්ශනයේ දිහාවට විවේචනාත්මකව බලන්න රැඩිකල් වාදීව බලන්න එහෙම නැත්නම් සම්ප්‍රදායට විරුද්ධව ගිහිල්ලා බලන්න ඒ දේ කරන්න බෑ බලන බලන දේ රුචි දැන් අපි දක්ෂ වෙනවයි කියලා හිතමු බලන දේ රුචි කරන්නේ අභිරමණය කරන්නේ අජෝසනය කරන්නේ අභිවන්දනය කරන්නේ අභිවදනය කරන්නේ එහෙම බලනකොට බලන දේ රුචිය රසය ඒකේ මනනන්දනීය ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. දෙවේලේ දකින කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා කියන්නේ නිටතරම කර්මලේ බලන්න ගත්තොත් ඔය කර්මලේ පටන් ගන්නකොට තිබුණු රතු පාට බලන් බලන් ඉන්නකොට නෑ. ඒ වගේ බලන බලන දේ අහන අහන දේ මෙතෙක් කල් අභිරමණය කරපු දේ පිළිබඳව සැකමුසු බැල්මක් බලන්න පුරුදු වෙන එක කාමභෝගී පැත්තෙන් බලනකොට පරාජයක්. නිබ්බිදාන භාවයෙන් පැත්තෙන් බලනකොට නිබ්බින්දති කියන භාවනාවට භාවනා යෝගාවචරයගේ පෙර ගමනට අවශ්‍ය කරන මූලික ලක්ෂණ පැත්තෙන් බලනකොට දැන් මෝරන්න පටන් ගන්නවා. එයා මතු පිටදී මතු පිට දර්ශනේ මතු පිට මවබෑමට ලක් වෙන්නේ නැහැ. එයා ඒක දිහා හොඳට නැවත නැවත බලනවා විනිශ්චය කරනවා. ඒක නිසා ඒ පුද්ගලගේ බැලීම වැඩි වෙනවා විනිශ්චය අඩු වෙනවා. දැන් අපිට වෙලා තියෙන්නේ බලන ප්‍රමාණය ආශ්‍රය කරන ප්‍රමාණය අඩුයි වහවහ විනිශ්චයට. එතකොට ඒ විනිශ්චය yaadෙන්නේ නැහැ. කල්ලල්ලන්නේ නැහැ. ඒ නිසා විපස්සනා යෝගාවචරය හොඳට බලනවා. නැවතත් බලනවා. නැවතත් බලනවා. එකක්වත් විනිශ්චය කරන්න යන්නේ එකපාරක් දැක්කට. මෙහෙම කරනකොට කරනකොට බලන ඕනම දෙයක ඒ වෛවර්ණ ගතිය වෙනුවට විවර්ණ ගතිය. එහෙම නැත්නම් වින්දනය වෙනකොට නිර්වින්දනය. පහළ වෙන්න පටන් ගන්නවා මේ කරර ප්‍රශ්න සාකච්ඡා කරනකොට මතක් කරපු විදිහට බැලු පළවෙනි වතාවට අපිට පේන්නේ ඒ වස්තුවට ආවේනික පෞද්ගලික ස්වභාව ලක්ෂණ. හුඟක් වෙලා බලනකොට ඒකේ ආවේනික පෞද්ගලික ලක්ෂණ හරහා එයාට පොදු ලක්ෂණ දැක ගන්න පුළුවන්. පොදු ලක්ෂණට යනකොට ඒකත් එකයි මේකත් එකයි. පෞද්ගලික ලක්ෂණ බැලුවොත් තාරාතිරා අරක හොඳයි මේක හොඳ නෑ අරක ශ්‍රද්ධාවන්තයි මේක ශ්‍රද්ධාවන්ත නෑ අරක මං අහලා තියෙන එකක් මේක අහලා නැති එකක් ඔක්කොම තර්ක තියෙන මේ මතු පිට ආටෝපේ පමණයි. විනිවිදොත් ඕනම දෙයක් විනිවිදවත් ඇතුළට යන්න යන්න යන්න ඒකේ තියෙන ඒ මනබන්ධනීය ගතිය නැති වෙනවා. මේක තමයි ਸਰවඥාන්ස මේ ශරීරයේ කොටස් 32කට කඩලා පෙන්වුවාට පස්සේ gediya පිටින් ගත්තාම නම් ලප්පනම වංශාන්ත සීසෝමි ගුණේනා කියලා හරි ලස්සනයි. ලඟ වෙලා බලනකොට ආටෝප ආවාට තියෙන සෑහෙන ඈතින් බලනකොට හඳ ලස්සනයි. ළඟට ගිහිල්ලා බලනකොට ආවාට ගොඩාක් තියෙනවා. එතකොට අර තියෙන සොමිගතිය නැහැ. සොමිය නැතිලා යනවා. ඒ නිසා මුද්‍රසිකෝ ගෙඩිය පිටින් දාලා පෙන්නපන්. තිත්තේකට කඩලා දෙන්නපන්. සිරිමාව කියන්නේ සෑම දිනාගේම කැමැත්තට ලක් වෙච්ච ගමේ පැත්තෙන් කියනවා නම් කාගෙත් සුන්දරී. මේ අම්බඩි යකපු හාමුදුර කෙනෙකුට කොච්චර කාමයේ විශ්ුණාද කියනවනම් තවස් ගාණක් කන්න බැරුව කියලා. ශිරිමාව ලැබෙනකම් බෑ. දැන් මේක කියාගන්න විදියක් නැහැ. කිට්ටුවන් තාමතර දැනගත්තා ලෞසික්. ඊට පස්සේ කෙනෙකුට කිව්වා දැන් කොහොමද මේ හාමුදුර බේරගන්න එපා. පස්සේ ටිකෙන් ටික කතාව ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට යනකොට සෑහෙන දවසක් ගිහිල්ලා පණිවිඩයක් ආවා හිරිමාව මැරිලා ඉන්නේ. දැන් මේ ආහුරු ආතුරයි. කාමරය ඇතුලේ වැටිච්ච හද වැටලා ඉනවා කෑමක් නැහැ. බොන්නත් බෑ ඇඟට නිකන්තර দাঁඩි දාන උණගතිය තියෙන විකාර කරන ආතුරයි. පස්සේ හිරිමාව මැරෙනකොට පස්සේ බුදුරජාණන් වහන්සේ පුතුල ජීවන පයින් කරනවා මිනිහ සත්තු කන්න දෙන්න එපා පොඩ්ඩක් ආරසාව දෙන්න කියලා. දවස් දෙකක් තුනක් ගියාට පස්සේ මේ ඉදිමිලා දැන් හුදට විනීලකම් කියන මට්ටමට ඇවිල්ලා. ඒක රොචන කියන ඔක්කොම යන්න මට පොඩි ගමනක් යන්න දෙනවා කියලා අර ලෙඩ හාමුදුරුවෝත් ඇදගෙන යනවා. ගිහිල්ලා දැන් මිනි වෙටේ වටේ තියාගෙන බුදුන්සේ අහනවා ඉතින් ආරක්ෂණ දායක මේ ශිලිපා ජීවත් වෙනකොට එක රැයකට කීයක් ගෙවන්න ඕනද කියලා. කියන 1000ක් ගෙවන්න ඕනේ කියලා. ඊට පස්සේ කියනවා ඉන්න තැනකින් දැන් මම ශිලිමා වෙන්දේලි කරනවා අද රැය සිරිමාවත් එක්ක බුදියන්න 1000ක් දෙන්න කැමති කවුද කියලා. කවුරු කැමතිද? ඊට පස්සේ කියනවා මම භාගයෙන් එකට දාන්නම් 500ට කවුද කැමති කියලා. දැන් 100ට කවුද කැමති? 10ට කවුද කැමති? එක්කෙනෙක්වත් නැහැ. ඊට පස්සේ හාමුදුරුවන්ට හාමුදුරුවෝ දන්නේ මෙච්චර රස විඳපු මේ සිරිමාගේ මිනිහයි මේ තියෙන්නේ කියලා. මොකද යාගේ හිතේ තියෙන ඊටාම අංග පුලාවන් සහිත බොහෝම ලස්සන ප්‍රොපෝෂන් එකකට හැදිච්චි කන්ෆිගරේෂන් ලස්සන රූපයක්. දැන් මේක දිහා බලලා බුදුසසුනේ ලන්චෝ බස්සනොත් හාමුදුරන්ගේ කාමෙත් බයි. මේක තමයි අපි අසුභාවනාදී කරන්නේ. එක්ක මේ ශරීරයක ඇයෝට කරලා බැලුවොත් එතන මිනිහ මැරලා දවස් තුනකට ගියාට පස්සේ ගියාම ඔය කිසිම මනබන්ධනීය රංජන ගතියක් නැහැ. ඒ ගුරුම ස්වාමීන් වහන්සේ කියනවා එක බෙන්ස් කාර් එකක් ගත්තොත් දැන් දැන් තියෙන මොඩල් එක ලංකාවේදී මම අහුවා ලක්ෂ 350ට වැඩි වැඩි. දැන් අලුත්ම මොඩල් එකේ හරි සෙන්සර් සයිකල්ලා තියෙන ඔක්කොම තියෙනවා මේක ගන්න මම දන්නේ ඉතින් ඒක දැක්කට පස්සේ ඕන කෙනෙක් බලාපොරොත්තු ඇති කරනවා කවදා හරි අඩු ගන්න මේක ගන්න බැන්නම් මේකක යන්නවත් හම්බුනොත් දුක දෙයක් කියලා. සයරු කියනවා මේ කාරක පාර්ට්ස් වලට ගලවන්නේ කියලා. පාර්ට්ස් වල ගලවුවට පස්සේ මේකේ තියෙන මජා. හැම පැත්තෙම කිසිම සුන්දරත්වයක් නැති කිසිම සමමිතිකත්වයක් නැති මොන විදියෙන් අසෞන්දර්යයක් නැති පාර්ට්ස් වලට කැල්ලනවා. පොඩියෙකුට කිව්වොත් එන මේ කැල්ල කැමැතියක් ගන්නේ සෙල්ලම් කරන්න කියලා සෙල්ලම් කරන්න ගන්න තරම් පාට් එකක් නැහැ. ඔක්කොම එකතු වුණාට පස්සේ අඹ ගෙඩියක් වගේ හරි ලස්සනයි. මේ කඩා ගන්න බැරිකම මේ විදිහට මෙහෙන් කර ගන්න බැරි නිසා අපි අර පිටින් පේන ඒක තියෙන පේන්ට් එකයි ෆිනිෂ් එකයි බලලා පුදුම ආශ කරාට මේක වෙන් කරපු ගමන් ගන්න දෙන්නේ. ඔන්න එක්ක මේ වෙන් කිරීම එහෙම නැත්නම් මරුණට පස්සේ ඒක අර ඒකහමතන් දීයමතන් දීයමතන් විනීලකම් විකුබ්බකක් කියන විදිහට මිනිහක් වුණ වෙන්න වගේ අර බලන රූපේ හැම එකකම භවනාදී විතරක් නෙවෙයි එළියේදී පවා යෝගාවචරයට එන්න පටන් අර ගන්නවා මේකේ තියෙන අනිත්‍ය දුක්ඛ අසුභ අනත්ත එතකොට මතක් කරනවා මෙතෙක් මම දැක්කේ නিত্য සුඛ සුභ ආත්ම ඉතින් මේ නিত্য සුඛ සුභ ආත්ම ඉඳලා අනිත්‍ය දුක්ඛ අනාත්ම සුභට යනකොට මා හිත පුදුම මුස්පේන්තුකමක් ගන්නවා. හිත පුදුම කොම් වෙන ගතියකට යනවා. හිත පුදුම නීරස කරන ගතියකට යනවා. තමන්ගේ ගුරුරෙක් එපා වෙනවා. භාවනාවත් එපා වෙනවා. කර්මස්ථානයත් එපා වෙනවා. කැමැත් එපා වෙනවා. නින්දත් එපා වෙනවා. මොනක්වත් එපා. ඒ නිතරම තනියම කල්පනා කරනවා. ජාතවචාන් වහන්සේලා මතක් කරනවා. ඉතින් එයාගෙන් අහුවොත් මේ මේ ගුරුවරයා මෙච්චර උදව් කරපු ගුරුවරයා එපා වුණේ මෙයාට තේරෙන්නේ මේ ප්‍රශ්න විඳන් මම ඊට වඩා හොඳ කෙනෙක් ළඟට ගිහිල්ලා හොඳට භාවනා කරන්න ඕනේ කියලා තමයි කියන්නේ. නමුත් අර ඇත්ත ඇති හැටියට දකින්නකොට මිත්‍යෙක් කල්යකට ප්‍රේම කර මනුස්සයාට ඒකේ තියෙන මුස්පීන්තු ගතිය, ඒකේ තියෙන කලකිරවන ගතිය, ඒකේ තියෙන අභිරමණය කරන්න බැරි තුච්ච රික්ත හිස්කතිය දකිනකොට මෙච්චරකල් ආශා කරපු දෙයම මේ අනිත් පැත්තට පෙන්වන්නේ මෙන්න මේ පරිවර්තන අවස්ථාව ඉතාමත්ම තීර්ණාත්මකයි මේ කෙනා මේ පරිවර්තන අවස්ථාවේ කාම ලෝකේ හිටියොත් මේ පුත්‍රයාට කල්යාණ මිත්‍ය ආශ්‍රය නොලැබුණොත් ඒක කොයි අතට යයිද කියන්න බෑ සියති වෙනස ගැනීමකට පවා එළඹෙන්න ඉඩ තියෙනවා ඒක නිසා අපිට ඒ වගේ වෙලාවවල ගුරුරෙක් කරතේ භාවනා මධ්‍යස්ථානකට කතා බහ කරගෙන කවුරුරි ඉන්නවනම් ශාසනයක් තියෙන කාලේ එයාට කියන්න පුළුවන් කාටත් වෙන දෙයක් ඒක නිසා Tamanda විතරක් වෙන එකක් නෙමෙයි මේ පාළු ගමක කතාව බුදුහාමුදුරුවෝ මේ සූත්‍රෙත් කියලා තියෙනවා මේක තමයි මේ පාළු ගම ඒක නිසා මේකට හැඩ ගැහෙන්න එපායි දැන් මෙතෙක් කල් ප්‍රියමනාපට සුඛ සුභ ආත්ම වශයෙන් බලපු දෙය දිහා අනිත්‍ය දුක්ඛ අසුභ අනාත්ම වශයෙන් බලනවා කියුවහම එක ජීවිතයක මැරලා උපන්නා වගේ වෙනවා. ඒකවල සමහර විට වරදවා ගත්තොත් මේ දේවල් වලට වෛර කරනවා. අපි උඹ කළාට පෞල් ජීවිත ගත කරන කට්ටිය ඒ අමුදරුවන්ට වෛර කරනවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ට භාවනා කරගන්න බැරි වෙනවයි කියලා හැප්පෙන්න පටන්. නමුත් මේ දැනගන්න ඕනේ මේ ඒකේ දෝෂයක් නෙවෙයි තියෙන්නේ. Tamange හිතේ අගයන් ආඩම්බර කරන වෙනස්කම් තියෙනවා. වෙනස්කම් වෙන්න පටන් ගන්න කියලා මේක හිමීට හිමීට යන්නේ. ඉතින් ඒක ජීව හිටියත් පැවිද්ද හිටියත් ඒකම ක්‍රියාවලිය තමයි වෙන්නේ. දන්න කෙනා ඒ ශුන්‍යගාම කියන එක මේ හිස් ගම කියන එක අවබෝධ කරගන්නවා මේක හයිය හත්තේ තියෙන තරුණ කාලෙම කරගත්තොත් ලේසි. නැත්නම් ඥානයේ තියෙන වෙලාවේ කරගත්තොත් ලේසි. නැත්නම් මෙතනදී নানা ප්‍රකාර මනෝ විකාර নানা ප්‍රකාර කවි ගහන නැනමිනිය පිටුරු ගහේ තෙල්ලෙනා වගේ নানা ප්‍රකාර දේවල් වල එල්ලෙනවා. එල්ලෙන හැම දෙයකින්ම වෙන්නේ අහුවෙන එක තමයි. ඒක නිසා මුතුජානනාදී සඳහන් කරනවා මේ මේ හිස් ගමකට වැදිලා දැන් රූප ධර්මයන්ගෙන් වෙන් වෙලා පංච උපාදාන ස්කන්ධ පිළිබඳ අවබෝධයක් ඇතුවට නන්දි රාගය පිළිබඳ ඇහ ගහගෙන ඉන්නකොට මෙයාට මේ ගතිය තේරෙනවා. එතන ඉන්නකොට සත්පුරුෂයෙක් ඇවිල්ලා කියනවා මේ ගමට ගාම ඝාතක හොරු වෙනවයි කියලා. මේ විදිහට මේ වෙලාවේ පාළුවේ තිබුණාට ගම්පහරන හොරු කියලා කියන්නේ. ඒකත් තියෙන්නේ ඔය අපේ ඔය දෙමළ සිංහල යුද්ධ තියෙන කාලේ මායින්කම් වලට ඔය වැඩි වෙනවා. ඉඳපු ගමන් සම්පූර්ණ ත්‍රස්තවාදීල මුළු ගමම ඝාතනය කරනවා. එක එකක් වස්තු භෝග කරගන්න අනිත් එක රිදවන්නේ. අනිවාර්යයෙන් ගහම ගහට කොරු වෙනවා ඔබ මෙතන වැඩි වෙලා ඉන්න බෑ මෙතන කියලා. එතකොට අපිට ප්‍රශ්න දෙකක් මතුවෙනවා. දැන් මේ මිනිස්සයා බාධා වලින් තොර හිස්තැනකට ඇවිල්ලා තියෙනවා. ඒකත් ආවේ ලොකු ශික්ෂණයකින්. ඒකට ආවට පස්සේ අර තියෙන බය ගැතිය කෙලස් ගැතිය නෑ. මේක අතහැරලා යන්න මේ පිටින් එන ගාම ඝාතකයෝ කල්පනා කරලා මෙතනින් යන්න හිත හදාගන්නේ කොහොමද? මොකද්ද එතෙන්දී සාධාරණීකරණය කිරීමට හේතු දැක්වීමට තියෙන්නේ කියලා බැලුවොත් මේ පුද්ගලයාට තේරෙනවා දැන් සක්මන කෙලවරට යනකොට මොන රූප, ශබ්ද, ගන්ධ, රස තිබුණත් හිත බේරගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. අහුවෙන වෙලාවලුත් තියෙනවා. නමුත් එයා දන්න හොඳට ලෑස්තිලා ගියොත් මෙතෙන්දී කෙලසෙනවයි කියලා දැනගෙන ගියොත් සෑහෙන ආණ්ඩු මට්ටු කරන්න පුළුවන්. කාණිවලකට ගිහිල්ලා වුණත් තමන්ට හිත බේරගෙන ඉන්න පුළුවන් වෙන්නට වැඩිය. එහෙමද වෙන්න මොන කාම දර්ශනයකට ගියත් බේරගෙන ඉන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඇයි මෙතනින් සන්තෝෂ වෙන්නේ නැතුව මෙතනින් පලා යන්නේ කියන එක එතන කිය කෙනෙකුට මිසක වෙන කෙනෙකුට තේරෙන්නේ නැහැ. නමුත් මම වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ මෙතනත් නතර වෙන්න බෑ. ඒ මොකද මේ පුද්ගලයා මෙච්චර හිත <clears throat> නන්දිරාගේ වෙන් කරගෙන හිටියට මෙයා කරා පිටින් එන අරමුණු වල කිසිම චාරයක් නැහැ. මෙයාගේ ඇහැට කාම දර්ශන කොච්චර දෝමතේ. කාම දර්ශන අනුව හිත දුරු වෙලා වල දර්ශන කාමයේ පහළ වෙන්න පුළුවන්. ඒකට මනසට හරි ලැජ්ජාවක් පහළ වෙනවා. Tamanට තරම් නොවන තරමට හිත වැටුණාට පස්සේ තේරෙනවා මේ භාවනා කරන කෙනෙක් විතර මෙච්චර ලස්සන විවේකයක් තිබුණ කෙනෙක් නේද දැන් මේකට මට කාමරාගේ පහළ වුණා නේ. ඒ වගේම කොච්චර කන බේරගෙන ඉන්න කෙනෙකුට වුණත් කර්ණ රසායන දෙයක් ඇහෙනකොට එයා ඉබේම නතු වෙනවා හිතේ දුර්ලකම් බලන. එතකොට ඒක දිගේ අභිරමණයට ගියාට පස්සේ තේරෙනවා ඉතින් කොච්චර භාවනා කරත් වැඩක් නැහැ මම තාම සද්දවලට නතු වෙනවනේ. සද්දවලට දායකම් කරනවනේ කියලා ලැජ්ජාවටපත් වෙනවා. ඒ වගේම නාශය පිළිබඳ සෑහෙන ශික්ෂණයක් කීකරුකමක් ආණ්ඩුවට්ටුවදියක් මෙල්ල ගතියක් ආම්බම් කරන ගතිය තිබ්බට ඉඳපු ගමන් ඒ මිහිරියෝ අමිහිරි සුවඳක් ආපු ගමන් ගැටීම ඇති නැති වෙලා ළමයට දුරදි කියන්නේ. හරි ලැජ්ජාවටපත් වෙනවා. මිනිස්සු දොස් කියන මහා ලොකු භවනාකාර ඕන්න ගැටුණා. ඕන්න අලුනයි කියලා. මේ විදිහට දිවට, කයට, හිතට සිද්ධ වෙනවා. ඉතින් එහෙම සිද්ධ වෙන නිසා මේ පුද්ගලයාට සිද්ධ වෙනවා දැන් Taman අඩිය දැක්කට මේකේ පිට ලෝකෙන් කිසිම අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. පිට ලෝකෙන් එහාට ඊට පස්සේ කාමදර්ශන පේන්නේ නැහැ කියන එකක් නෑ. කාමදර්ශන එහාට මත වෙනවා. ඉස්සරහට මුලිච්ච වෙනවා. අපි කියන ආපాతගත වෙනවා. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ එන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ හිත දුර්වල වෙලා තිබුණොත් ආතුර වෙනවා. ඒ කියනවා වහින වෙලාවේදී වහලේ හිල් තිබුණොත් කෙමැද්ද තෙමෙනවා. හොඳට රහුවට පස්සේ නම් වහලෙන් තෙමෙන්නේ නැහැ. නමුත් තුරු වෙලා වෙනවා. ඒ නිසා මේ පුද්ගලයාට සිද්ධ වෙනවා මේ පිටින් එන සංඥා පිටින් එන නිමිති පිටින් එන අරමුණු ශක්තිමත් වෙලා එනම් කෝක උනක් දරන්න පුළුවන් නමුත් හිතේ ශක්තිය සද්ධා විදිය සති සමාධි ප්‍රත්‍යත් අනිත්‍යයි වෙනස් වෙන සුළු දුර්වල වෙච්ච වෙලාවේ ඒව බලවත් උනොත් වැටෙනවා ඒ නිසා මම මේ නපුරු දර්ශන වලින් නපුරු ශබ්ද වලින් ගන්ධ වලින් රස වලින් පහසෙන් වෙන් වෙච්ච තැනකට ඥාණයෙන් සලකලා පසුබැසුත් රසාස්වාදේ පැත්තක තියලා මොකද අහුනොත් මම මට තරන්න වෙන වැඩ වෙන්න පුළුවන් කියලා ආපස්සට එන්න නම් එයා සංකල්පයක් ඇති කර ගන්නවා ශක්තිමත් වෙලා මට එළියට යන්න පුළුවන් නමුත් safety first අපි පරිස්සම් නැත්නම් මම පරිස්සම් කියන ක්‍රමයට යා දැන් කල්පනා කරනවා මං ඉස්සරහට ගත කරන ජීවිතේ මොන වගේ වචනද මගේ ආධ්‍යාත්මික ජීවිතේට අනුග්‍රහයක් වෙන්නේ මොන වගේ වචනද මගේ ආධ්‍යාත්මික ජීවිතය නාස්ති කරන්න කියලා. කතා කරන්නේ ඉස්සෙල්ලා යා කල්පනා කරගන්න. ඒ වගේ මොන වගේ කර්මාන්තයක්ද මම නැවත නැවතත් මේ ඇල්ගඩවිල්ලේ කාන්තාරයේ එළියට දැම්මා වගේ විවෘත කරන්නේ මොන වගේ කර්මාන්තකින්ද මට අරසාවක් තියෙන්නේ හදාගත්ත ඉන්දිය ධර්ම ටික තනවඩන අරසාවක් තියෙනවා. මොන වගේ ජීවන රටාවකින්ද මොනතර මොන වගේ සම්මා ආජීවයකින්ද මට කරදර අඩු කරගෙන යන්න පුළුවන් කියලා නිකන් පසුබසින කෙනෙක් වගේ ඒ පුද්ගලයා සම්මා වාචාව හදාගන්න බලනවා. හැබැයි තාමත් වාචාලකම තියෙනවා. තාමත් ආවට ගියට කතා කරන නමුත් එයා දැනගන්නවා මට මේක දැනගන්නත් පුළුවන් අයියාත් තියෙනවා මට මේකෙන් කෙලස් ඇති කර නැති වෙන්න ඉඳ පුළුවන්. නමුත් හිත දුර්වල වෙච්ච වෙලාවක් ආවොත් ඒ නිසා යා පුළුවන් තරම් බලන පිටතට කරගන්න. කර්මාන්තවල අනවශ්‍ය වැඩවලට අත දාන්න නැතුව අසල හිලක් කරන්න. ඒ වගේම ආජීවයේ වශයෙන් නිතර කල්පනා කරලා බලනවා. තමන් කනබත කාටවත් ගිනි ගෙඩියක් දීලා ගත්ත එකක්ද ශාපයක් කරලා ගත්ත එකක්ද හොරකම් කරලා ගත්ත එකක්ද නැත්නම් ධාර්මික උපයා ගන්නලාද්දද කියලා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන පිළිබඳව මේ ඇතිවෙච්ච විශිෂ්ට ඥාණය නැවත සලකා බැලීමෙන් පස්සේ තමයි සීලබ්බත පරාමාශයයි සීලයයි කියන දෙක වෙන් වෙන්නේ මෙතෙන් එනකන් ඔක්කොම පොදුවේ රැක්කා ලුකක් කරලා සීලබ්බත පරාමාශය දැන් දන්නවා මම මේ කතාව අඩු කරන්නේ ඇයි කියලා. ඒවල අනවශ්‍ය කර්මාන්ත මම අඩු කරන්නේ ඇයි කියලා. දැන් දන්නවා මගේ සාධාරණ ජීවන රටාවක් මම මේ ඉස්සර කරන්න හදන්නේ කාටවත් කියා පාණ්ඩවක්වත් අඳුර පාණ්ඩවක්වත් ආදායම් බද්දේ නිදාසෙන්නවත් නෙවෙයි. මම ඇති කරගත්ත සම්මා සංකල්පයේ ගැළපෙන විදිහට හදාගන්න. ඉතින් මෙන්න මේ ටික තමයි අපි කල්යාණ මිත්‍යා තුළ දකිමු. ඒ කල්යාණ මිත්‍රකම ආරක්ෂා සාත්‍යව තමයි ගත කරන්නේ. මේ කල්යාණ මිත්‍රකම සීල ආවුද තියෙනවා. සීල දැනුම තියෙනවා. ඕනෙම නැකෙන්නකොට නම් මේ පුද්ගලයා නිතරම ඉන්නේ බයපක්ෂව වගේ ආරක්ෂාකාරීව. මම අවුරුදු 88 නොවැම්බරේ ඉඳලා 89 90 91 92 මාර්තු වෙනකන් අපි ලොකු සංස පිටිපස්සෙන් ඇවිද්දා. ඇවිදලා බැලුවා මේ හැසිරෙන හැසිරීම දිහා. වයසයි වයසෙන් ගමම තැම්පත් ඒ වුණාට මම දැක්කා හැම දෙයක්ම කරන්න ඉස්සෙල්ලා කොහොම කල්පනාවකින් තමයි කරන්නේ. පොඩි වචනයක් කතා කරත් ව්‍යාකරණ බලනවා. උච්ච ස්වර අල්ප ප්‍රාණ බලනවා. ඒ වගේම වැඩක් කරන්න ගියාම තමන් වැටෙන ඇඟ අසම්බර වෙන වැඩ කරන්නේ නෑ සම්බරව කරනවා. ඒ වගේම විනය පිළිබඳව හරීම සංවේදී. ඉතින් මම දන්න ලොකු සංසයට ඔයිට වැඩිය ලොකු පරාශික වැඩ කරන්න පුළුවන් කියලා. ඉතින් මම දන්න ක්‍රම වලින් යවුවා ඇයි ස්වාමීන් වහන්සේලා වගේ කට්ටිය එළියට ගිහලා වැඩ කරන්නේ නැත්නම් ඇයි මේ මුළු ගැන්නේ මේ ආරක්ෂාව ඉස්සර කරගෙන ඉන්නේ කියලා. උත්තර දෙන්නේ නැහැ. උත්තර දෙන්නේ නැහැ. තාමත් අර මෙනිකන් පැලැස්සට රිංග ගන්න හාවෙක් වගේ බිලට රිංග ගන්න සතෙක් වගේ ඔය හැංගිලා ජීවත් ඕවා කල්කියාර වශයෙන් නිකන් කටෙන් වචන නිකන් පිට වුණා. නම මේ ජීවිතේ ලැබෙන ජය පරාජය නෙවෙයි වැදගත් වෙන්නේ මරණයට පස්සේ අපි ඉතුරු කරලා යන ආදර්ශයයි ඉතුරුපත් වෙන්නේ. ඉතින් පුළුවන් තරම් දැන් හිටපන් මරණයට පස්සේ මොකද වෙන්නේ කියලා. අපි පුළුවන් තරම් ශ්‍රී ලංකාවේ නටන්න කියලා පොඩ්ඩක් හරි වැරදුනොත් මිනිස්සු දකින්නේ වැරද්ද විතරයි. වැරදි විශාල ආදර්ශයක් කරනවා අසවලත් මේ වැඩේ කරයි කියලා. එනිසා ජය පරාජය නෙවෙයි අපි තීන්දුව කරන්න ඕනේ. අපි ඉතුරු කරගෙන ආදර්ශය කියලා. මට හරි අමාරු වුණා මේක ආර්ථික විද්‍යාවෙන් තේරුම් ගන්න. දේශපාලන විද්‍යාවෙන් තේරුම් ගන්න. සමාජ විද්‍යාවෙන් මොකද ඔය තුනම මේකට සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක හැම වෙලාවෙම අවස්ථාවාදී. ලැබුණොත් උපරිම ලාභෙ පිළිදී ඕනේ ජඩ වැඩක් කරපන්. ඕනේ අසාධාරණයක් කරපන්. මොකද මේ ස්වාමීන් වහන්සේ කියන්නේ අපිට ජය ගන්න දෙයක් නැහැ. ගහපා දෙන්න දෙයක් නැහැ. ඒක නිසා පුළුවන් තරම් පරිස්සම් වෙලා මරණට පස්සේ තුන ආදර්ශේ. හැබැයි මම ඒ වෙලාවේ ප්‍රතික්ෂේප කරා. මං කිව්වේ එහෙම නෙවෙයි දන්න කියන කට්ටිය එළියට බැලලා වැඩ කරන්න ඕනේ කියන අදහස තිබුණේ මගේ. නමුත් මේකට තව නිදර්ශන කීපයක් අපිට හම් වෙනවා. සර්වඥන් වහන්සේ බුදු වුණාට පස්සේ භාවනා කරුවා කියලා මම හිතන්නේ මේගොල්ලෝ ආලා කියලා. බුදුහාමුදුරු බුදු වුණාට පස්සේ ආනාපානෙ වඩලා තිනවා පාර්ලේ වණිද කියලා මොකටේ? ওই ටිකට යන්න තැනක් තියනවා. නමුත් උන්වහන්සේ පෙන්වන්න දන්නේ ඒ වෙලාවෙත් මට ඕනේ රජෙක් එක්ක රාජමාත්‍යවරයෙක් එක්ක ඇමතිවරයෙක් අමාත්‍යවරයෙක් එක්ක ඉන්න කිසිම බාධාවක් නැහැ බුදුහාමුදුරු. නමුත් උන්වහන්සේ පෙන්වන ආදර්ශයක් වශයෙන් පුළුවන්කම තිබුණට පරිසං අරසවිසවලම හිටපන් කියලා. මහකාශ්‍යප මහරහතන් වහන්සේ බුදුජන් වහන්සේ ගාවට හිටපු නැත්නම් බුදුහාමක වරන් ලැබපු ශ්‍රාවකේ. උන්වහන්සේ ළඟට පැවිදි වෙන්න යනවා නම් කවුරු හරි දුතාංග 13ම රකින්නයි කියලා පොරොන්දු වෙනවා. ඒ ශාමීන් වහන්සේ පහත් උනාට පස්සේ මහරහත් උනාට පස්සේ දුතාංග 13ම රැකමු කටේ. අමතර ලකුණක් ලැබෙන්නේ ඒ වුණා ඒ ස්වාමීන් වහන්සේ ආදර්ශයට තියාගත්තා. ආදර්ශයක් ගත්තා. මේක මරුණාට පස්සේ පිරුණාම් පෑවට පස්සේ බලන කෙනා ගුරුරයා හිටගෙන ගෙරුවොත් ගෝලිය දුවදුව කරන්නේ. ඒක නිසා විනය සඳහන් කළා තියෙනවා අපිට අසුචි පහ කරනකොට මූත්‍ර පහ කරනකොට වාඩි වෙන්න කියලා. අපි නිකමට හරි හදිසියට හිටගෙන කරනවා දැක්කොත් ගෝලිය ගෝලිය දුවදුව තමයි කරන්නේ. ඒක නිසා අපි පටිතද කරගැනීමක් හික්මීමක් බයලජ්ජාව පහළ කිරීමක් ශික්ෂණය වීමක් සීලාචාර වීමක් මහත්ම ගතියක් එන්නේ මේ ඉන්ද්‍රයන් සංවරයේ අන්නර කියන විදිහට දැක්කට පස්සේ ඉතින් කරන්නේ කරන්නම් වාලේ කරන වැඩ. ඒක නරක නෑ. කරන්නම් වාලේ කරලා තමයි අපි අතෙන් යන්නේ. ගිහිල්ලා මේ ඉඳුරන් නන්නත්තර වෙලා নানা ආකාර අරමුණු දිගේ ගිහිල්ලා ඒක බලමත් වෙනවා දකින්නකොට එයා ඉස්සල්ලාම ඉඳුරන් দমনය කරලා ඉඳුරන් দমনය කරන කෙනෙකුට නම් ඕන තැන කෙනෙකුලක් ඒතිෙද්දි බාහිර පරිසරය ගැන හිතලා පුළුවන් තරම් ආරසා තැනකට පසුබ නැත්තම් පරිසරයෙන් එන නාටක සංඥා අරමුණු නිමිති අපේ දුර්ලතන බල පාරද පහළොන් වශයෙන් මට්ටම් කරනවා. අයි කිසිම ලෝසන කරක් නෙමෙයි නිර්දය විදිහට පහළ ඒක නිසා අපි පුළුවන් තරම් මේ ආයුධ උපකරණ ලැහැත්ති කරන ශක්තිය ඇති කරගෙන එසේ නමුත් ආය සම්මා වාචා ගැන හිතනවා. ආය සම්මා කම්මන්ත ගැන හිතනවා. ආය සම්මා ආජීවය ගැන හිතලා දැන් දන්නවා ඒකයි කරන්න කියලා එකක් මම දුර්වල වෙලාවේ ඒ වගේ පහරක් වැදුනොත් මං ගෙනාවු தත්තර ගැලපෙන්නේ නැති තරම් නොවන தත්තර වැදෙනවා. දෙක මම ඉතුරු කරලා යන ආදර්ශය හොඳ නැහැ. මෙන්න මේ විදිහට ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න සීලයක් ගැන කතා කරන එකම ධර්මයේ තේරවාදී විතරයි. ඒක කියන්නේ විද්‍යා දදාති විනයක්. මේ විද්‍යානුකූලව විද්‍යාව කියලා මෙතන කියන ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න එයා විනයගරුක වෙනවා. අනික් කට්ටියත් විනයගරුක වෙනවා ඒක බයට. ඒක නිකන් කරන්නම් වාලි කරන විදිහ. ඒක උඟක් කරාද කියලා බද පරාමාසයකට වැටෙන්න ඉඩ තිබේ. නමුත් මේ ප්‍රඥාව වැඩි වෙන්න වැඩි වෙන්න ඇතුළේ මේ නැත්නම් සම්මාදිටි සම්මා සංකප්ප අනුව පවත්තන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව කාටවත් බය නිසා නෙමෙයි ඇදන්න මෙච්චර ලස්සනට හදාගත්ත මේ කිරි කලයට ගොම කඳුලක් වැටුනොත් ඉවරයි. දුවාගත්ත කිරි කලයට මූත්‍ර කඳුලක් වැටුනොත් ගව මූත්‍ර ඉවරයි. දුවාගත්ත කලයට ගව ගොම කඳුලක් වැටුනොත් ඉවරයි. ගොමයි මූත්‍රායි කිරි එන්නේ එකම දෙනගේ. නිසා දුවාගත්ත කිරි ටික පරිස්සම් කරගන්න බැරි නම් හොඳ ගව පාලකෙක් නෙවෙයි. ඒක නිසා දුවා ගණ්ඩාතේකුත් අපි බුරුල්ල හොදලා වැසිනාවලා වාදනේ හොදලා අද්දක හොදලා තමයි කිරි දොන්න පටන් ගන්නේ. කිරි දෝපු ගමන් ආයෙ නාවන්න යන්නේ නැහැ. වැසි අර වාදනේ කියලා වහලා සීල් කරලා තියලා තමයි ගාල හොදන්න පටන් ගන්නේ. අන්නේ වගේ භාවනා ජීවිතයේ යම් කෙනෙක් ඇතුළත බහගත්ත ඉන්ද්‍රිය සංවරයක් සීලයක් බයලජ්ජාවක් හික්මීමක් ශිෂ්ටාචාරයක් මහත්ම ගතියක් එන්නේ බුදුහාමුදුරුවෝ කිව්වට නෙවෙයි. Taman dana මෙච්චර ආශාවෙන් තනවා වඩාගත්ත මේ සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම මේ ඇහැකන ජීවනාශය ආදී අධ්‍යම් අභ්‍යන්තරගත ඉන්ද්‍රිය ධර්ම කීකරු වෙච්ච වෙලාවෙදී නම් මට ජය කෙහෙලි නම් වන්න පුළුවන් දක්ෂකම් කියන්න පුළුවන්. මොකද මේ එකක්වත් විශ්වාස කරන්න බෑ. සද්ධාදී ධර්මයේ පහළ යනවා. මේ ඇහැකන දිවනාසය තම තමන්ගේ ඉදurang පෙනවීමේ පැත්තට වෙන වෙනම සටන් කරනවා. ඒකේදී නරක දර්ශනයක් ඇති වුණොත් නරක සත්‍යයක් ආවොත් නරකයි කියන්නේ මේ නපුරු කියන එක නෙමෙයි. ප්‍රියමනාපදී අප්‍රියමනාපදී දෙකම නපුරුයි. ඒසා ඊට පස්සේ පසුබාහන පසුබෑම ඒ යෝගාවචරය විතරයි දන්නේ. එයාට ඒ දෙන ආදර්ශය අපි මෑත කාලේ වෙච්ච නිදර්ශනයක් විදිහට ගත්තොත් ඔය මහායාන හාමුදුරු ගාව හැම කෙනාලම ජීවිත ආරක්ෂක ක්‍රම තියෙනවා. මාෂල් ආර්ට්ස් ඔක්කොම බුද්ධ ආගම නාපුවා. කිසිම හාමුදුරු කෙනෙක් මොනම තාලකින්වත් තමයි ඒ ජීවිත ආරක්ෂක ක්‍රම දන්න බව පෙන්වන්නේ නැහැ. සම්පූර්ණ කලේ ජීවත් වෙන්නේ ගාම ගාතික ඉන්න තැන මම පාට මුරු ඉන්න තැන රජුරු හාමුදුරු බොහෝම නිහතමානී ජීවිත ගත කරනවා. ආමසෝ කැලෙන් කැලේට යනවා. ගන්න දර්ශනයක් වශයෙන් කියනකොට අපි කැලෙන් කැලේ යනකොට හොරෙක් ඇවිල්ලා ආමසෝ අල්ලගන්න. අල්ලන්න කියනවා කියපන් දීපන් බලඟ තියෙන වටන දේ. ඉතින් ආමසෝ කියලා ගන්න මොකක්වත් නැහැ. මේ පාත්‍රයේ තියෙනවා මේ ලියුරු තියෙනවා මේ කොටුවත්ත තියෙන උච්චරයි. ඕනනම් පෙරහන් කඩයක් ඇති ඔකේ. ඉදිකට්ටකුයි නූලකුයි ඇති ගනි. ඒ හොරා කියන්නේ මේ කතා හරියන්නේ නැහැ මම ඔබ මරනවා. ඔබ මේ මේ මට බොරු කියන්නේ එයා අඳුර කියනවලු කරබල වෙන්න එපා මයිලක විතර යමක් නැහැ දෙවෙනි දරේට තොරා එයාගේ දක්ෂකම පෙන්නන්නට නැත්තම් එයාගේ දෙන ඕලමලකමට ආම්තුර මේක කළා ඇත්ත කියපන් නැත්තම් මරනවා ඉතින් ආම්තුර කියනවලු කරදර වෙන්න එපා මයිලක මොකුත් නැහැ හොර ආයුධයෙන් ලැහැත්තුනට හාමුදුරු එමීට අර ඒ හාමුදුරු තොප්පියක් පළඳිනවා තොප්පිය ගාලා පැත්තක තියලා දීපුවාම මැරෙන්න වැටෙනකම් ගන්නවා එතකම්ම කියනවා කරදර වෙන්න එපයි කියලා එකයි දෙකයි බෑනේ තරුවක් අතර දීපුවාම වැටෙන්න ගන්න ඕකයි මාෂල් ආර්ට් කියන්නේ බෲස් විට මොකද උනේ එයා වේදිකාවට ගිහිල්ලා ගහන්න පටන් ගත්තා කොහෙද මැරුනේ කවුරුත් දන්නේ නැහැ මොකද උනේ කියලා තාම දන්නේ නැහැ ඕවා පෙන්නන දේවල් නෙවෙයි. ආරක්ෂාක පූර්ණ ශක්තිය අතේ තියාගෙන ඉන්න ඕනේ කිසි දවසක පෙන්වන්න එපා. පෙන්වන්නේ අවශ්‍යතාවයක් આવත් අරමනසල කියනවා අත තියන්න එපා. කරදර වෙන්න එපා. මයිලක මොකුත් නැහැ. එකක් කියන දෙකක් කියන තුන්වෙනි සැරකතාවොත් මැරෙන්න ගන්න මේ මේ ආරක්ෂක ක්‍රම වල කොර වෙන්න ගන්න. හිරි වැටෙන්න ගන්න. නිසා තේරවාදී භික්ෂුන් වහන්සේලා ලෝකේ තියෙන සෑම දැනුමක්ම ලබනවා. කවදාකවත් තර්කයකට යන්නේ කවදාකවත් කියපාන්නේ නැහැ. ඉතින් මිනිස්සු කියනවා මේ විදිහට ගොල් බුද්ධඝම පසුබහනවා. අනිකාගෙන් කට්ටිය සම්මන්ත්‍රණ පවත්වනවා, කෑ ගහනවා, කෑකොස්සන් ගහනවා. ඒගොල්ලෝ කියපාන අපේ මිනිස්සු කියපාන්නේ. ඒක නිසා අපි තරගට යන්නේ ඉස්සෙල්ලම පරාදයි කියලා. බුදුන්ස කියනවා තමන්ගේ ඇතුළත ඉන්ද්‍රිය দমনයේ තියෙන මනුස්සයා විතරයි එයා මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව හදාගන්නේ. එයා ඒක නිසා යන්නේ නැහැ කිසි කෙනෙකුට අභියෝග කරන්න. අභියෝග තියෙන ගමන් මඟ අරිනවා. හරියට නිකම් බයපක්ෂව වගේ. ඉතින් මේකට සාමාන්‍ය රසස්වාද ලෝකේ කියන්නේ නෝන්ජලකම කියලා. නරක පැත්තේ ලෝකේ පොන්නේ කියලා කියනවා. ඒ නිසා දැන් අපිට ඕනලා තියෙන ඊර්ති ප්‍රත්‍යහාරය මේ බුද්ධඝාකාරයට ටිකක් පෙන්වන්න කාටත් කාටත් වගේ. බුදුන්සේ සඳහන් කළ තියෙන සේරම අනාටි ක්‍රම. ඒක නිසා මේ ගාම ඝාතක ශුන්‍යාකාර ගමකට ගියා. එයා එතනින් අතර නොවි මෙතෙන්ද ගම් පහරන හොරු වෙන්න ඉඩ තියෙනවා. හොරු වෙන්න ඉස්සෙල්ලා එතනින් මගහරිනවා. මෙතන ගම්පාරන හොරු කියලා ਸਰවචනාංශී සඳහන් කරලා කියනවා මේ බාහිරෙන් පැපිනෙන බාහිද්ද ආයතන හයට ගම්පාරන හොරු කියනවා. ඒ කියන්නේ රූප වලට, ශබ්ද වලට, ගන්ධ වලට, රස වලට, පොට්ටබ්බ වලට, ධර්ම වලට. ඈකන දිවනාසේ යම් ප්‍රමාණයක ඉක්මවගෙන හිටියා. ඒ වගේ දුර්ලකම් බල්ල රූප අපිට පාර දෙනවා. ශබ්ද පහර දෙනවා. ගන්ධ රස පහර පහර දෙනවා. ඒ නිසා එයා එන්න ඉස්සර වෙලා පස්සට පැත්තකට යනවයි කියලා කියන්නේ තමන් නිතරම තමන්ගෙන් කාට නැත්නම් වාචි ద్వාරය, කාය ద్వාරය ආරක්ෂා කරගන්න. සම්මා වාචා සම්මා කම්මන්ත. ඊට පස්සේ ජීවන රටාව වශයෙන් පුළුවන් තරම් ධාර්මික ජීවන රටාවට යන එක ඉච්ඡර සීලාරයක් නෑ. එච්චර මවා පාණ්ඩ දෙයක් නෑ අඩහර පාණ්ඩ දෙයක් නෑ බොහොම චාම් ජීවිතයකට යනවා හැබැයි හැම හැකියාවක්ම තියාගෙන ඊට පස්සේ තමයි යාට ඒ ඇති කරගත්ත සම්මා දිට්ඨියෙන් සහ සම්මා සංකප්පයෙන් හික්මීම සීලය එහෙම නැත්නම් සදාචාරය වැඩෙන්න පටන් මේක තමයි ලෝකේ තියෙන ශිෂ්ටාචාරය කියන්නේ ලෝක ශිෂ්ටාචාරයට අර්ථකථනය දෙන්න ගියා BBC එකට. ඒගොල්ලෝ හිව්වේ ඉස්ලාම ඇතුළේ අකුරු ලියවෙන්න කවුද කියන එක. ඒ සුමේරියන් කාලේ අවුරුදු 6000කට ඉස්සෙල් ලියපු අකුරු තියෙන මැටි කැටයක් දැකලා ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලෝ තමයි වැඩිම ශිෂ්ටාචාර වෙලා තියෙන්නේ. ඉහළම දැන තියෙන ශිෂ්ටාචාරේ ඇමරිකාවේ ප්‍රසිද්ධම නිලිය මම මතක නැහැ මාළන් මන්රෝද කවුද එක්කනේ දාලා මේ තමයි ශිෂ්ටාචාරයේ ඉහෙළම තැන. සිවිලයිසේෂන් කිය පොතේ දාලා තියෙන්නේ. ඉතින් මේ මිනිස්සු මොකක් එල්ල කරගෙන මේ ශිෂ්ටාචාරය කියන එක කියනවා දන්නේ. බුදු දඥාන්සේගේ ශිෂ්ටාචාර තමයි සියලුම හැකියාවන් තියෙද්දී කිසිම මවාපෑමක් නැතුව නිකන් සිටි බිරිස් කෙනෙක් වගේ ඉන්නේ. මට සැකයි එක ගැන දාවි කරන්න මොකද අපේ කට්ටිය පුම්බණ්ඩයි ඉන්නේ. අපේ කට්ටියත් මේ අඬහැර පාණ්ඩයි ඉන්නේ. අපේ කට්ටියත් මේ උරුට්ටුවට කියාපාණ්ඩයි හදන්නේ. ඉතින් කියාපාණ්ඩ ගියාම බෲස්ලිට වෙච්ච වැඩේ තමයි වෙන්නේ. කොහේ ගියාද කියලා හොයන්න නැහැ. හැකියාවල් දිනු කරන්න ප්‍රේ කියන්නේ ඔක්කොම හැකියාවල් දිනු කරන්න. සීලව දැනුම ලබන්න. එකකින්වත් හානි වෙන්නේ නැහැ. මොකක්දාවත් මිස්යුස් කරන්න එපා. කදාකත් වැඩියට පාවිච්චි කරන්න එපා. සහගාමී ඒ නිසා බුදුහාමුදුරන්ට තියෙන නමක් තමයි අරහං. අරහ අරහ කියන්නේ සුදුසක්. අරහං සෝවත භගවා මගේ භාග්‍යතුන් වහන්සේ මෙසේද සියලු පූජාවන්ට සුදුස්සෙක් වන්නේය. ඒ සියලු සුදුසුකම් තිබුණට නාලාගිරිය අත රාකල 16ක් පීලා. ඉස්සරහට එනකොට මහ පොළොව ගුරුවගෙන උඩට ළඟ මොඩේ උස්සගෙන කන් දෙක අකුලවගෙන එනකොට ආනන්ද සාන්තිට හිතා ගන්න බෑ බුදුහාමර පොඩි කරලා මරණ හැටි. ආනන්දම ඉස්සරහට ගිහලා තියෙනවා. බුදුහාමර පලයන් පස්සට බුදුහාමර ඉස්සරහ. ආයත ආනන්දම ගියා බුදුහාමර ඉස්සරහට. ඇතා මේ ළඟ ළඟ. බුදුන් කාණද පස්සට පලයන්. තුන්වෙනි දරකට ඇතාට පස්සේ බුදුහාමර ඇතාට කියලා කිව්වා මේ උඹත් නාගයා මාත් නාගයා. අමත් ඇතුළේ මට එකයි කියන්න තිබ්බ කොරණණිය අපායට යනවා. දැන් කිව්ව බිම දාන්න පුළුවන් මට 70000 ක හයිය තියෙන බුදුහාමුදුරන්. තාත දෙකෙන් අරගෙන හොම්බෙන් ඇනින්න ගන්න පුළුවන් අතාව. බත්තත මාත්තත කොරණෙලේ බාපයන් වල රාකල 10 දූප් එක බැලුවා. ඇට කුක්කෙක්ගේ දන ගැහුවා. බුදුහාමුදුර කිව්වා අත දිගාලා පෙන්නවා මම ළඟ ආයුධ නැහැ කියලා. පබ්බේ මුද්‍රාව කියලා කියන්නේ අද්දක පෙන්නලා මලක ආවුද මොනවත් නැහැ. කිනිසි නෑ, කඩු නෑ, පිත්තෝල නෑ. එච්චරමයි ශක්තිය. බෙසිලු ශක්තිය නැතුව. ඒ නිසා ඒ කෙනා බුදුහාමට ඒ වගේ කවදාකවත් කියලා තියෙනවා මේ විස සතුන්ගේ තැන් වලට යන්න එපයි කියලා. ඒ යන්නේ මොඩේ. ආවොත් කරන දේ දන්නවා. නෝ කවදාකවත් හානි කර දේවල් කරන්නේ නැහැ. ඒක නිසා අර ශූන්‍යකාර ගමකට හිටියා. එයා දන්නා මේ නපුරු දේවල් බුදුන් කරත් පැමිණෙනවා. රහතන් වහන්සේලා කරත් පැමිණෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා කරත් පැමිණෙනවා. භාවනා කරන අය කරත් පැමිණෙනවා. ශේක පුද්ගලයන් කරත් පැමිණෙනවා. ඒගොල්ලෝ දැනගෙන පරිසංකරණය ඒ අර තැනිමුත් නැතරම ඉදිරියට යන්නේක දැන් ඉතාමත්ම දකින්න අමාරු දර්ශනයක් දකින්නවරු ගුණයක්. මොකද ඒ තරම්ම අද මිනිස්සු කියාපාන වැඩි. මට හරි සංවේගයක් මේ නැත්තම් මොකද්ද කියන්නේ? දුකක් පහළ වෙන අපේ දරුවන්ට වෙන දේ ගැන. අපි කොච්චර මවාපෑමකට ලොක් කරලා ලක් කරලා තියෙනවද? කරන්න දෙයක් නැහැ. ඒක ඉතින් ඒ යුගයේ හැටි. අපි හැදෙන කාලෙත් ඒ වගේම මවාපෑමට ලක් වෙච්ච මිනිස්සු හිටියා. අපිත් උත්සාහ කරා අවුරුදු 20 කාලේ වෙනකොට දස මොකද වර්ණ දශකයට යනකොට ඔක්කොමලා කැමති මැචින් කලර්ස් ඇඳගෙන වෙන්න තමයි. ඉතින් බුදුහාම කියනවා ඔබට කවදා හරි අවබෝධ වෙනවනම් අවබෝධ වෙන්නේ ඥාන දශකයේ ආවට පස්සේ තමයි. බුදුහාමරණ ක්‍රමය හැටියට අවුරුදු 40 කියලා කියන මං කියන්නේ අවුරුදු 40 නිවන් දකින්න බෑ කියලා. නමුත් වෙන්නේ ඒක තමයි මොකද ඊට පස්සේ තමයි මේ මනුස්සයාට සුභයේ අසුභ සංඥාව අපි අසුභයේ සුභ සංඥාව වෙන මුළු ජීවිතෙම ගත කරේ. දැන් මේ සුභයයි කියන එකේ අසුභ සංඥාව පිළිබඳ මේරීමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඊගාවට සුඛයේ දුක්ඛ සංඥාව. අපෙන් දුක ධනික කුණු කන්දලයක සුඛයක් නේ හොයන්නේ. දුක්ඛේ සුඛ සංඥාව. අනත්තේ අත්ත් සංඥාවෙන් ඉන්න අපිට මේ ආත්මය ගන්න දේ අනාත්ම සංඥාවෙන්ද ඒ මේදී මෙනකොට අර විවේක තැනට ගියත් එයා දන්නව ඒක නිවන නෙවෙයි. මෙතන මේ විවේක වුණාට පස්සේ ආවත් මේකට බාහිර ගාමකාත කොහොරු වෙන්න පුළුවන්. ලස්සන රූප ඇවිල්ලා අපි වැටෙන්න ඉඩ තියෙනවා. ලස්සන ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒව වළක්වන්න අපිට බෑ. හොඳට මතක තියන්න බුදුහාමුදුරන්වත් බෑ. කරා පැමිණෙන දේවල් පිළිබඳ කිසිම පාලනයක් අපට නැහැ. නමුත් Tamanන්න පුළුවන් ඒව නැති තැනකට පසුබහන්න. අපි ඒ පසුබහන කියන වචනේ මම පාවිච්චි කරලා වචනේ පරිසමාප්තේ නෙවෙයි Taman කතා නොකරන තැනකට වෙලා ඉන්නවා. වැඩි කර්මාන්ත නැත්තනකට වෙලා ඉන්නවා. යහ ජීවනයක් තියෙන තැනකට පසුබහන. ඉතින් මේක අද ලෝකයේ තියෙන විදිහට පෙන්නලා තියෙන ඉතාලම පසුගාමි ප්‍රගතිශීලී නැති නිර්මාණශීලී නැති ඔලමුට්ටල බාල්දු එහෙම නැත්නම් බය ආදු ජීවිතයක් කියලා. එනිසා අnder පාන්න ගියොත් අඩු ගන්න මන් දැන් මේ කිසි දෙයක් නැති පාඩුවකට ආව විවේකතනකට ආවා කියලා ඒක හරි කියාපාන්නේ නරකයි අපිට තියෙන එක නිවන නෙවෙයි. ඔකේ හිටියත් ඔකේ ගැලුණාට පස්සේ වරු වෙන්න පුළුවන්. නිසා ඊට පස්සේ තේරුම් අරගන්න ඕනේ මේ ජීවිතේ ගොඩනගාගෙන යන්න අවශ්‍ය කරන සීලය, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවය හදාගත්තේ නැත්නම් හොදෝද මඩි දෙමිලක් වෙනවා දැන් තියෙන ක්‍රමයේ හැටියට සීනි වට්ටම නගිනකොටම අපි ඉන්සුලින් ඉන්ජෙක්ෂන් එකක් දෙනවා ඩක්කලා සීනි බහින්නම තායත් ගිහලා සීනි කනවා ආයෙත් ඒක ඉන්ජෙක්ෂන් එක ඕනේ ඉතින් කාටද නම්බුදී කාටද ආඩම්බරේ තියෙන ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකට විතරයි මේ වගේ බය වෙන්න දෙයක් නැහැ. සීනිකාට බය වෙන්න දෙයක් නැහැ. ඉන්ජෙක්ෂන් එක තියෙනවා. තෙල් කෑම හොඳ නැති අකා තෙල්මයි කන්නේ. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඉන්ෂුරන්ස් එකෙන් අපිට කල්ලි කියලා දෙනවා. උඹ මට ආවල් ඉන්ජෙක්ෂන් එක දීපන් හෙල්ත් සර්විස් කියලා කියන ගන්න. ගහලා විල ආයෙත් අරකමයි කරන්නේ. ඉතින් මේ මේ ජීව ආහාර විහාර මනෝ ව්‍යාපාර හදන්න නැතුව කොච්චර ඉන්ජෙක්ෂන් ගාවත් කොච්චර පිටි ගැහුවත් ඒ මනුස්සයාගේ liver එක යනවා මිසක් වෙන දෙයක් වෙන්නේ නැහැ. නිසා එක සැරයක් දෙසරයක් මේක කෑවට පස්සේ තීරුම් අර කන්ට්‍රෝල් එක සෞඛ්‍ය පිණිස කායික මානසික සෞඛ්‍ය පිණිස මොන මොන දේවල් අපි වෙනස් කරනවා කියලා. ඔය ෆුඩ් සයන්ටිස්ට් කියවට හරියන්නේ නැහැ ඒක. ඒක තමන්ම තේරුම් අරගන්න ඕන තමන්ට තියෙන හම්බ වෙන දේවල් අනුව මේ මේ දේවල් අපත්‍යයි මේ දේවල් පත්‍යයි ඉරියව්ව ආහාර විහාර මනෝ ව්‍යාපාර මේ ටික හදන්න නැතුව කොච්චර ධර්මණ්ඩිය ගොතන භාවනා කරත් කොහේ යයිද? ඉතින් කියන භාවනා එකතන ටැග් ගහිනට ටැග් ගහින්න නැතුව ඒ මොකද කිසි විදිහකට තමයි කිසිම රුචිකත්වයක් තමගේ පෞරුෂත්වයක් වෙනස් කරන්න කැමති නැහැ. භාවනාවෙන් කරන්න බෑ ඒක. අනේ පෙන්ලා දෙන මෙන්න හොඳ මෙන්න නරක ඊට පස්සේ තමයි ඒක නැවත සලකා බලලා ඉදිරියට යන්න බැරි නම් ඒක එකතන කරකවන්න පටන් ගන්න නිසා අර වගේ ශූන්‍යාකාර තත්ත්වයක් භාවනා නැති කළ දෙන්න පුළුවන් වුණත් ඒක නෙවෙයි නිවන. ඒකට නැවත නැවත යන ජීවන රටාවක් සකස් කරන්න ඒකට සප්පායකාර සප්පාය සම්පාදේති සාතච්ඡන් සප්පාද සම්පාදේති සාතච්ඡකාරී සම්පජානකාරී සක්කච්ඡකාරී සප්පාය දේවල් සපයා දීමට නිතරම තමයි පසුගිය දේවල් බලලා මේ දේ කෙරුවොත් මෙහෙම වෙනවා මේ දේ කෙරුවොත් එහෙම කියලා සප්පාය කරන සපයාදීමට හැම අවස්ථාවකම උදව් වෙන්න උදව් කරනවා සරලව සක්කච්ඡාකාරී වෙන්න ඕනේ සක්කච්ඡාකාරී කියලා කියන්නේ කරන දේ සකස් කරලා කරන්න ඕන බොහෝ බයපක්ෂෝ නැමී සිටගෙන කාටත් ඔළුව පාත් කරගෙන ඇති කරගත්ත දේ අරගෙන යනවා සාතච්ඡාකාරී හැමදාම නිත්‍යපතා කරන්න මේ වෙලාවේ මගේ භාවනා වෙලාව නම් සක්විත රජාවත් කරන්න දෙයක් නැහැ. මම භාවනා වෙලා. බැරි වුණත් මොන හරි කාරණා නිසා බැරි වුණොත් ඒ කාලෙන් අඩු භාගය වෙලාවක් හරි කරන්න කියලා. ලොකු සංසාරේ ලියනකොට කියනවා බැරිම නම් ඒකට අදිෂ්ඨාන කරගන්න කියනවාද මේ ආපු කරදරයෙන් සමට කරගන්න බෑ කියලා. මම මේක මගේ භාවනා වෙලා කියලා අඩු ගන්න අදිෂ්ඨාන මට්ටමකට ගන්නයි කියලා. ඒකල හිතේ ඒක අල්ලන්නේ කියලා. මේ ටික හදන්න නැතුව ඉදිරියට යන්න බැරි නිසා සර්වඥාන්සේ මෙතන නිවන කියන්නේ ඉදිරි ගමනක් සඳහා ඕනම වෙලාවක ගහම ගහත කියන්නේ ඉන්න පුළුවන්. කොච්චර ඉන්ද්‍ර සංවරයේ තිබ්බත් ගහම ගහත කියන්නේ ඉන්න පුළුවන්. ශුන්‍යකාර ගම වුණත් ශුන්‍යකාර ගම නම් මුස්කේතු තරක් තමයි. නමුත් අර අයින් කරපු රූප ධර්ම උපාදාන ස්කන්ධ එහෙම නැත්නම් තණ්හා වගේ දේවල් වලට වැඩි විවේක වුණාට එතන නතර වෙන්නේ අපි ඒක බහුලීගත කරන ගමන් බලනවා මේකට සප්පාය කරන මොනවද සාතච්ච කරන නිතිපතා කළ යුතු මොකද්ද සකස් කරලා කරන්න ඕනේ මොකද්ද කියලා ඒ දැනුම බුදුහාමුදුරු දෙන්නේ ඒක කරනගෙන දකපුරුද්දෙන් ආවුරුද්දෙන් කලබුරුද්දෙන් කරනකොට ඔන්න පටන් ගන්නවා රුචිආශකම් වෙනත් වෙනවා. ඔන්න පටන් ගන්නවා පෞරුෂත්ව වෙනත් වෙනවා. ඔන්න පටන් ගන්නවා නැවත සලකා බලන්න. ඒක කොච්චර වයසට ගියත් කරතයි. අඩුම වයසේදී හරිම ලේසි. මොකද අඩු වයස තාම පටන් පටල වෙලා නැහැ. ඒක නිසා මේ ටික කෙරුවට පස්සේ එහෙම නැත්නම් අභ්‍යන්තරගත මේ හිත සකස් කරගත්තට පස්සේ ආචාර ධර්ම වල සමාජශීලී ජීවිතයේ තමන් අඩුම ඝර්ෂණයක් ඇති වෙන ක්‍රමයේ තේරුම් ගන්න එක මම හිතනවා සාමාන්‍ය බුද්ධිය කියන්නේ ඒකෙන් පටන් ගන්න ඕනේ නෑ භාවනාව. භාවනා කරන යනකොට මේක නැවත කරන්න ඕන තරම් අවස්ථාවක් ලැබෙනවා. මෙන්න මේ දෙක අතර මේකෙන් පටන් ගන්න නැත්නම් භාවනා කරන්න බෑ කියොත් කිසි කෙනෙකුට භාවනා කරන්න බෑ. මේකෙන් පටන් අරගෙනත් මේ පැත්ත දන්නේ නැත්නම් ඒක තන කරක වෙනවා. ඒකෝට කල්යාණ මිත්‍යා ඉස්සරහ පහන් කනෝක් වගේ හිටගෙන එයා ජීවිත ආදර්ශයෙන් පෙන්ලා දීලා තියෙනවා. මෙන්න මේ ටිකක් කෙරෙන්න ඕනේ. මෙන්න මේ කැපකිරීමක් කරන්න ඕනේ කියන ඉදිරියට යනවා. ඒ නිසා මේ මෙතෙක් කරගෙන ආපු හැම එකක්ම තව තවත් පිළිවෙලකට ගොනු කරලා තෙදවත් කරගෙන ඉදිරියට යන්න යන්න තමයි තේරෙනවා මමමයි මගේ වැඩේ ලොක්කා මමමයි මගේ ගුරුවරයා මගේ අත්තරදි ටිකමයි මට ආධාර උපකාර වෙන්නේ ඒ වගේ පොඩි සාකච්ඡා කරන්න පුළුවන් බුදුජානනාංශ කියනවා මට කරන්න දෙයක් නැහැ තුම්මේ කිච්ඡං ආතප්පං අක්ඛාකාරෝ තථාගතෝ තථාගතයන් වහන්සේලා කරුණු කියයි කලයුතු උඹලා කරන්න ඉතින් අපි පුරුදු වෙලා තියෙන ඔක්කොම මේ කොන්ත්‍රාත් ක්‍රමයට කරන්නේ. බ්‍රවුන්ස් කම්පැනි එකේ මිලර්ස් කම්පැනි එකේ කතා කරලා කියන මේ දෙක කරලා දීපන් කියලා. මේ වැඩේ කොන්ත්‍රාත් බෑ. වැඩේ තමයි විසින්ම කරන්න ඕනේ නිසා කරන්න ඉස්සෙල් එක සාධාරණීකරණය කරන්න අපි විපස්සනා කරන්නේ. විපස්සනා කරලා ලැබෙන ධර්ම මේ විදිහට ආයෝජනය කරන්න කරන්න ඒ සීලේ නැවත ආයේ විපස්සනාට ප්‍රඥාට උදව් කරනවා. ඒ ප්‍රඥා නැවත ආයේ සීලේ දඩු කරනවා. දඩි කරනවා. විපස්සී සීලයයි ඥානයයි දෙක ලෝකේ අග්‍රම ධර්ම දෙක කියලා සෝනදන්න සූත්‍රයේදී සර්වචාසේ දේශනා කළා තියෙන නිසා භාවනා කරන අයට මේ දෙකේ තැහෙන අමුද්‍රව්‍යතිය. ඒ කියන අමුද්‍රව්‍ය හොඳට ගැළපෙන සමතුලිතතාවයට දාලා කිරීම එකතරේ වෙන්නේම නැහැ. ඒක කාටවත් බය වෙන දෙයක්වත් පස ගන්න දෙයක්වත් නැහැ. කිරීමෙන් තවදවත් නැවත නැවත කිරීමෙන් ඒකට ආර්ය පරිශ්‍රණ කියන නම දාගන්න. දාගෙන කිරීමෙන් කිරීමෙන් තමයි ලැබෙන ඥානය කිසිම කෙනෙකුට දෙවෙනි මට්ටමකක් හම්බ වෙන ඔරිජිනල් එකමයි හම්බ වෙන්නේ. ඒකේ කිසි කෙනෙක් කරගෙන වැඩකුත් නැහැ. ඒ නිසා එවැනි නයිසර්ගිකව තමන්ටම ආවේනික ඥානයක් මිස මේ බණ මේ භාවනාවත් හේතු ආසන වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන ඉවත්ව කරනවා. ශිර දිනාට සනචි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි කවස්තාවක් කරගන්නවා එක්තාවතාචාදී ගාථා සජ්ජායනා කරලා සියලු පින් කැමැති අටන්න පින් කැමැතිවීම සඳහා.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 සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු subiu, suba.